මම කාරුණික ඉල්ලන සියලුම ශ්‍රී ලංකා අපදඩකරුවන්ට මෙතෙක් දුර තමා ශ්‍රී ලංකා විශ්වාස කරේ නැති නිසා තමාගේ ඩොලර් ලංකාවට මහන්සිය වැඩ කරපු ශ්‍රමයේ ඒකේ ප්‍රතිඵලය වූවේ තමාලා මේ රටට ඩොලර් ගේන්න නැතුව පිට රටේ සල්ලි ටික තිබුණා. අප මේ වගේ බැඳුම් කරපස්ස යන්න තිබෙන්නේ තමාලා අප රටේ හදපු අපනයනකරුවන් මේ රටේම සල්ලි ගේන්න නැතුව වෙනින් රටවල් පෝසත් කරන්න කටයුතු කරගෙන යනවා. මම කාරුණික ඉල්ලන්නේ සියලු දෙනාගේ තමාගේ ඒ තියෙන සල්ලි ඇයි මේ රටට ගේන්න බැරි වන්නේ? අපි ඕන දෙයක් දෙන්නම් ඒක සුරක්ෂිතභාවය රකින්න. අපි ඕන දෙයක් දෙන්න තමාල ඒ රටේ තිබ්බොත් වැඩිම ලැබෙන 100ට 1යි 2යි. අපි මේ රටේ බැඳුම් කරවල දෙන සල්ලි තමාල ලබලා දෙන්න.